හොඳයි එහෙනම් අපි ධර්ම සාකච්ඡාව මේ පමණකින් නිමවටපත් කරමු. අද දවසෙත් අපි වටිනා ධර්ම කාරණා සහ ඊට අදාළ විවිධ දහම් ගැටලු සාකච්ඡා කළා. අපි ඒතොර ලබන සතියේ ඉඳලා අභිධර්මයේ මූලික කරුණු කියන මාතෘකාව යටතේ ධර්මදේශනා සහ සාකච්ඡා පෙළ ආරම්භ කරනවා. අද දවසේ සහ සම්බන්ධ වුණු සියලුම දෙනා අපේ ගැඹුරු දහම් කරුණු පිළිබඳව දේශනා කරලා ශ්‍රවණය කරලා සාකච්ඡා කරලා ජනිත කරගත්තු මේ සියලු කුසල් ඔබ අප හැම දිනාටම ප්‍රඥාව දියුණු කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු පුරා පැය දෙකකට අධික කාලයක් අප වෙනුවෙන් ධර්මයේ දේශනා කළ සහ දහම් සාකච්ඡාවේදී අපගේ ගැටලුවලට පිළිතුරු සැපයූ අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ සිදු කළා වූ ඉමහත් ධර්ම දානමය කුසලය ස්වාමින් වහන්සේ පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීම පිණිසම හේතු වේවා සාදු සාදු සාදු